හොඳයි. අරුණ මනතුංග මහත්මයා තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ස්වාමින් වහන්ස මේ ඊ타මත්ම වැදගත් කාරණා වගේක් අපිට අද පැහැදිලි කළා ස්වාමින් වහන්ස අමෝහ අදෝෂ සහ අලෝභ විශේෂයෙන්ම අමෝහය මූලික වෙලා ඒවා ඇති වෙනකොට අර ගිය සැරේ ස්වාමින් වහන්සේ අපිට කියලා දුන්න දෝමනස්සේ ඇතිවන අර කරුණු තුන ඒ කියන්නේ අප්‍රිය සංප්‍රයෝග, ප්‍රිය විප්‍රයෝගයේ ઈચ્છා විඝාත කියන ඒවා අඩු වෙන්න පටන් ගත්තාම ගොඩක් චර්යාවෙත් වෙනස්කම් ඇති වෙලා, හිතන විදිහෙත් වෙනස්කම් ඇති වෙලා අමුතුම දෙයක් වෙනවා අකුසල් ක්‍රියාත්මක වෙනකොට. ඒ කියන්නේ තමන් අකමැති දේවල් ක්‍රියාත්මක වෙනකොට මුලදී මුල් මුල් කාලවල ඇතිවෙච්ච වේදනාව දුක නැති වෙන්න පටන් ගන්නවා. ඒක කියන්නේ Taman කැමති නැති දෙයක්, ඒ වගේම Tamanට සුදුසු නැති දෙයක්, අකුසලයක් කියන බවක් දන්නවා. එහෙම නැත්නම් ඒ අවස්ථාවේ වෙන අමාරුව ඒ වුණත් පුළුවන්කමක් ඇති වෙනවා ඒකට කම්පාවක් ඇති වෙන්නේ නැතිව සමහිත පවත්වන්නේ ඒක හරියට ටික ටික වැඩි වෙන්නේ දැන් ඉස්සෙල්ලා තිත්ත කසායක් බොණ්ඩ තියෙනකොට ඉස්සෙල්ලා පුළුවන් වෙනවා වගේ හරියට ඒක කසායේ තිත්ත ගතිය තිබ්බට ප්‍රශ්නයක් නැහැ. එතකොට තව ඊට පස්සේ ස්ටෙප් එකක් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ අත්දැකලා තියෙනවා. දැන් වාහනේ පදවගෙන යනකොට වැරදි කරන කට්ටිය නිසා අපිට සාමාන්‍යයෙන් හිත ඇතුලෙන් හරි ගැටීමක් සුළුයෙන් හරි ඇති වෙනවනේ. ඒක අවස්ථාවක් වෙනවා මේ විදිහට දියුණු වේගෙන යනකොට හරිම මැදහත් සිතක් ඇති වෙනවා කිසියම් කෙනෙකුට ගැටීමක් ඇති වෙන්නේ හරිම සංසුන් හිතක් බොහොම දක්ෂ විදිහට රතේ පදවගෙන යන තත්වයට ඇති වෙනවා ඔය වගේ ගිහින් අපිට ලොකු පාඩුවක් ජීවිතයේ ඇති වෙනවා නම් මුදල් නැතිවීමක් හරි ඒ වගේ ලොකු පාඩුවක් ඇති වුණත් ඒක ඒකේ අර වෙනදා ඇති වෙන මහා බරපතල කම්පනයක් නැතුව හරි ඒක වුණා ඒ ගැන කම්පාව බොහොම අඩුවෙන් ඇති වෙන තත්ත්වයක් ඇති වෙනවා ඒ කියන්නේ අකුසල් ක්‍රියාත්මක වෙන විටත් ඒක අකුසලයක් වෙන්න පුළුවන් නමුත් ඒකේ අර අර එච්චර පාඩුවක් ඒ බරපතල ගතියක් හානියක් දැනෙන ස්වභාවය අඩු වෙන්න පටන් ගන්නවා ඒක සම්බන්ධ වෙනවා යද නිච්ඡන් තන් දුක්ඛන් කියන දේ අමුතු විදිහකට තේරෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ යමක් අනිත්‍ය නම් දුකයි බව දන්නවා වෙනස් වීම නිසා. නමුත් එතන දුක කියන එක එච්චර දැනෙන්නේ නැති වෙන්නත් පටන් ගන්නවා ස්වාමීනි. ඒ කියන්නේ දුක නැති කිරීමේ මගකුත් තේරෙන්න පටන් ගන්නවා වගේ අර අර ප්‍රඥාව නිසා. ඒ ගැන ඇත්තටම දැන් අපි අන්තිම කාරණේ පටන් ගමු යදනිච්ඡන් තන් දුක්ඛං කියන එක ඒක සම්මත ලෝකේ යමක් නැති වුනහම අපට දුකයි කියන අර්ථයෙන් එහා ගිය ගැඹුරු කතාවක් දැන් යදනිච්ඡන් තන් දුක්ඛං කියවම සාමාන්‍ය ලෝකයා හඳුනාගන්නේ යමක් අනිත්‍ය වුනහම දැන් අපි හිතමු තමන් ප්‍රිය කරන කෙනෙක් අභාව ප්‍රාප්ත. එතකොට ඒක මට දුකයි. අන්නේ අර්ථයෙන් තමයි සාමාන්‍ය ලෝකයා ගන්න. එහෙම ගත්තොත් වරදිනවා. එහෙම ගත්තොත් වරදිනවා කියලා කියන්නේ දැන් ඔය සමහරු ටිකක් ධර්මයේ විකෘති කරන අය ඕක අල්ලගෙන කියනවා යදනිච්ඡන් තන් දුක්ඛම් වෙන්නේ කොහොමද? දැන් හිසේ එකක් කොමත් තිබිලා ඒක අනිත්‍ය වුණාම දුකක්ද? එතකොට අපිට සැපක් නේද ඇති වෙන්නේ? අන්නේ කතාවට එනවා අපි මතු පිටින් ඒක දකිනකොට. එතකොට හැබෑවට යදනිච්ඡන් තන් දුක්ඛම් කියලා කියන එකේ අර්ථය පරමාර්ථමය වශයෙන් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේ ඒ සංකත ගුණය තියෙනවා ඊළඟට ඒ වගේම ඒකේ විපරිණාම ගුණය. ඒ කියන්නේ බිඳී යන වෙනස් වෙන ගුණය. එතකොට මෙන්න මේ ඉපදීම් බිඳීම් දෙකෙන් එය පෙළෙනවා. ඉපදීම් බිඳීම් දෙකෙන් දැවෙනවා. වක්කඩක වතුර වැටෙනකොට වැටෙන වැටෙන වතුර බිඳු පාසා දිය බබුලු හට ගන්නවා. හට ගන්න හට ගන්න පෙන බබුල බිඳී යනවා. එතකොට අවසානයේ පෙන බබුල සම්බන්ධව යථාර්ථය අරගෙන බැලුවොත් පෙන පිඩ සම්බන්ධව හටගත්ත බිඳුන හටගත්ත බිඳුන හටගත්ත බිඳුන එච්චරයි. වෙන මොකක්වත් මෙන්න මේ කියන తত্ত্বය ඇති කරන්න ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ අනිත්‍ය බව. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා. ඒක හරි. හැබැයි ඒක සදාකාලික නම් ඉතින් ඒක එහෙම තියෙනවා. හැබැයි ඒ හටගත්තු දේ වහා බිඳෙනවා. ආයත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා. ආයත් වහා බිඳෙනවා. අන්නේ නැවත නැවත හටගන්න දේ නැවත නැවත බිඳියාම නිසා මේ මේ නාම රූප ධර්මයන් ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා. ඒ නිසා තමයි අද නිච්ඡන් තන් දුක්ඛං කියලා කියන්නේ අර අපි බොහෝ අවස්ථාවල කතා කරන විදිහට දුක්ඛ කියන වචනයෙන් එතන හිස් කියන, ඒ කියන්නේ නින්දිත වූ හිස් ගතිය කියන එක තමයි අර්ථවත් වෙන්නේ. එහෙම නැත්නම් ඒක මට දුකක්ද නැද්ද කියන එක නෙමෙයි. දැන් අපිට කෙලෙස් සහිත භවයේ ප්‍රශ්නයක් තමයි ඒක මට දුකක් වෙන එක. දැන් අරහත් ඔව් අරහත් මාර්ගඥාණයෙන් ඒ தත්ත්වය අහෝසි කරනවා. හැබැයි අහෝසි කළත් රහතන් වහන්සේටත් සංඛාර දුක්ඛය ඉතුරු වෙන්නේ මොකක් නිසාද? ඔය යද නිච්ඡන් තන් දුක්ඛන් කියන ස්වરૂපේ මත. එතකොට එතන රහතන් වහන්සේට ඉතිරි දුක කියලා කියන්නේ මම කැමති නැති විදිහට වුණා කියන ප්‍රශ්නයක්. රහතන් වහන්සේට නැහැ. හැබැයි අර සංස්කාර ධර්මයන්ගේ නින්දිත වූ හිස් ගතිය උන්වහන්සේටත් අදාළයි පංචස්කන්ධයේ තියෙන තාක්කල්. එතකොට එතෙක් අපට ওই දෙකම තියෙනවා. එතෙක් අපට ওই දෙකම තියෙනවා. සංස්කාරයන්ගේ ස්වභාවික දුක්ඛ ලක්ෂණය නිසාත් නිරන්තරයෙන් මේ සංස්කාර ධර්මයන් පෙළෙනවා. ඒක කොහොමත් අපිට තියෙන ඒක රහතන් වහන්සේටත් අදාළයි අපටත් අදාළයි. ඊට අමතරව අපිට තියෙනවා ඔය විදිහට මම කැමති හැටියට වෙන්න ඕන මට ඕන විදිහට එන්න ඕන කියන මේ රුචි අරුචිකම් වල එල්බගෙන. එතකොට අන්නේ රුචි අරුචිකම් වල එල්බගත්තන් පස්සේ මම කැමති විදිහට සිදු නොවීම පිළිබඳ දුක්ඛයකුත් මට ඇති වෙනවා. එතකොට ඊළඟට මම කැමති දේ අහෝසි වීමේ දුක්ඛයකුත් ඇති වෙනවා. අන්න එතකොට තමයි ප්‍රිය විප්‍රයෝග, අප්‍රිය සංප්‍රයෝග, ඉච්ඡා විඝාත කියන ඔබතුමා කිව්වා වගේ ප්‍රශ්න ටික එන්නේ අර අපි ක්ලේශ මූලිකව මට ඕන විදිහට ලෝකේ පවතින්න ඕන කියලා හිතනවා. එතකොට අර විදිහට ටිකෙන් ටික ඇතුළතින් ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න මොකද දැන් මෝහයත් එක්කලානේ මේ ඇලීම් ගැටීම් දෙකම ක්‍රියාත්මක වෙන්නේ. ඇලීම් ගැටීම් දෙකම තියෙන හැම සිතකම හැම අකුසල් සිතකම ඇලීම හරි ගැටීම හරි තියෙනවා නම් එතන අනිවාර්යෙන් මෝහය තියෙනවා. මෝහයෙන් තොරව ලෝභ ද්වේෂ ඇති වෙන්නේ මෝහය වෙනම ඇති වෙන්න පුළුවන්. ලෝභය හෝ ද්වේෂය තියෙනවා නම් ඒක ඇතුලේ මෝහය තියෙනවා. එතකොට දැන් මෝහය අඩු කරන්න අඩු කරන්න ප්‍රඥාව අවදි කරන්න අවදි කරන්න අර ඇලෙන ගැටෙන ස්වභාවය අඩු වෙලා ගිහිල්ලා ඊටාම සැහැල්ලු නිදහස් තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඒ తত্ত্বය Taman තුල ඇත්තටම ඇති වෙනවද කියලා හඳුනගන්නට ඔය චර්යාමය වෙනස්කම් අපි අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා. ඒ එදා මම මේ වැඩේ කළේ මෙහෙමයි. අද මෙතනදී මම ක්‍රියා කරන්නේ මෙහෙමයි. ඒක නිකන් බලහත්කාරකමක් නෙවෙයි. ඒක නිකන් ස්වභාවිකව එහෙම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඇයි මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නැහැ. පවතින නාම රූප ධර්ම ටිකට අනුව තමයි කාර්ය සාධනය වෙන්නේ. දැන් උදාහරණ හැටියට මම දැන් සමහරුන්ට කියන කාරණයක් තමයි සමහරු කියනවා අනේ ඒගොල්ලෝ කොහොම කරනවද දන්නේ අපිට නම් හිතා ගන්නවත් බෑ එහෙම අපරාධයක් කරන්න කොහොම කියනවා නිකන් මේ තමන් හරි ගුණවන්තයෝ අනිත් අය මහා පාපතරයෝ මම නම් එහෙම එකක් කීයටවත් කරන්න. මෙතන <laughs> මම කියලා කෙනෙක් නැහැනේ. ඉතින් ඒ වගේ තැන්වලදී අපි ඒගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නේ ඒ අනිත් කෙනා ළඟ ක්‍රියාත්මක වෙන නාම රූප ධර්මවල ප්‍රමිතිය ඒ විදිහම මේ පංචස්කන්ධය තුල ක්‍රියාත්මක වුණා නම් මේ මම කියලා හිතාගෙන ඉන්න කෙනා ඒ වැඩේ තමයි කරන්නේ. මොකද ගින්න අතන තියනවද මෙතන තියනවද කතාවක් නැහැ. ගින්න තියෙන තැන දවනවා. ජල මේ ආපෝ ධාතුව තියෙන තැන බන්ධනය කරනවා. පටවි ධාතුව තියෙන තැන තද කරනවා. වායෝ ධාතුව තියෙන තැන චලනය කරනවා, තල්ලු කරනවා. ඊළඟට ලෝභය තියෙන තැන දැඩිව ග්‍රහණය කරනවා. ද්වේෂය තියෙන තැන ප්‍රතික්ෂේප වෙනවා. මෝහය තියෙන තැන අඳුරු වෙනවා. එතකොට මේවා අර සිතේය, මේ සිතේය, එයාගේ එක, මගේ එක, එයාට එහෙම වුණාට මට එහෙම වෙන්න. එහෙම අපිට දකින්නට බෑ. ඒ නිසා එතන අපි තුල හරියට ඒ නාම රූප ධර්ම නිවැරදි ප්‍රමිතියෙන් ක්‍රියාත්මක වෙනවා නම් ඒතනත්තා තුල චර්යාමය වෙනසක් ඇතිවිය යුතුයමයි මේක තමයි විඥා චරණ දෙකේ තියෙන අන්තර් සම්බන්ධතාවය. විඥා චරණ වෙන් කරන්න බෑ. එතන විද්‍යාව ඇති වෙනවා නම් ඒ ආකාරයෙන් චරණය විය යුතුමයි. චරණය එහෙම වෙන්නේ නැත්නම් එතන නිවැරදි විද්‍යාවක් ඇති වෙලා නැහැ. නිවැරදි ප්‍රඥාවක් ආලෝකයක් මතුවෙලා නැහැ. ඒ නිසා අපිට අපේ හැසිරීම තමයි අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් අපි තුල ඇත්තටම ඒ ගුණය මතුණා. දැන් අපිට කල්පනා කරනකොට මම මේ කාරණයක් දන්නවා මේ කාරණයක් දන්නවා ආදි වශයෙන් අපිට හැඟෙන්න පුළුවන්. ඒක ඒක වෙනම කතාවක්. ඒක ප්‍රත්‍යවේක්ෂණය තුලින් අපි අපි දැනගෙන ඉන්න දේ අපේ ඥානය පිළිබඳව අපිට යම් යම් වැටහීම් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒක තුල අපි හරියට පිහිටලා ඉන්නවද? ඒක ස්ථාවර වෙලාද? ඒ ප්‍රඥාව ඇත්තටම වෙනත් වෙලාවක තිබුණාට මේ වෙලාවේ ක්‍රියාත්මක. දැන් වෙන වෙලාවක අපි තුල ප්‍රඥාව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ ඒක එන්නේ නැත්නම් අපේ හැසිරීම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සද්ධාය භික්කවේ සම්මුඛී භාවා සද්දෝ කුල පුත්ව බම් පුඤ්ඤම් පස. පුද්ගලයා සද්ධාවන්ත තමයි. සද්ධාවන්ත කෙනා ගැන තමයි මේ කතා කරන්නේ. හැබැයි පුද්ගලයා සද්ධාවන්ත උනාට ඒක සම්මුඛ වුණොත්. ඒ සද්ධාව අවදි වෙලා ඒ මොහොතේ ක්‍රියාත්මක වුණොත් තමයි එයාගේ චර්යාව සද්ධාවට අනුකූල වෙන්නේ. එහෙම නැත්නම් එයා සද්ධා සම්පන්න කෙනෙක් වෙච්ච පමණට වැඩක් නැහැ මේ මොහොතේ සද්ධාව නැහැ. අපිට ප්‍රඥාව තිබුණට වැඩක් නැහැ මේ මොහොතේ ප්‍රඥාව ක්‍රියාත්මක වෙනවා නම් තමයි අපේ චර්යාව ප්‍රඥාවට අනුකූල වෙන්නේ. ඉතින් ඒ නිසා අපේ චර්යාව අපේ හැසිරීම ගැන අධීක්ෂණය කිරීම මනස ගැනත් ප්‍රත්‍යවේක්ෂා කරන්නට ඕන අපේ හැසිරීම ගැන හොඳ අවදියෙන් ඉන්නවා අපි දැන් ඇත්තටම මොන මට්ටමක වැඩිලා ඉන්නවද ඒ වගේම ඒ ඒ වර්ධනය ස්ථාවරද ඒක නිකන් තනින් තනට උස් පහත් වෙනවා. එක තැනකදී ප්‍රඥාවෙන් ක්‍රියා කරලා අනිත් තැන නිකන් මෝඩ විදිහට ක්‍රියාත්මක කරනවා. මේ හැම දෙයක්ම අපිට පරිස්සමින් අධ්‍යයනය කරන්න පුළුවන්. අර කායගත සතිය ඒ කියන්නේ කායानुපස්සන, චිත්තානුපස්සන මේ දෙකම පවත්ව ගන්නකොට තමයි අපිට මේ හැම පැත්තක්ම සමබරව දකින්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක ඊටාත්ම අපුරු අපූරු සිදුවීමක් දැන් ඉස්සෙල්ලා අපේ ශාමලි මහත්මිය කිව්වා වගේ දැන් ගෙදර වැඩ කරනකොට ඉදින්දා කරන වැඩවලදී දැන් අපි හැම වෙලෙම හදාගෙන තියෙනවා අපි කැමති වැඩ ඉසේ රදේ තියෙන වැඩ කරන්න වෙලා තියෙන වැඩ කියලා. දැන් ඇඳුම් හොදලා වනන එක නැත්තම් බිරිඳට උදව් කරන එක උයනේ වට ඒ වගේ මොනව මොනවා හරි. එහෙම දේවල් කෙරෙහි අර විදියට නිකම්ම සමහිත පුරුදු වෙන ගතියක් ඇති වෙනවා නිකම් වැටෙනවා ඒක වැඩි වැඩියෙන් දැන් වැටෙනවා වැඩි වැඩියෙන් වැටෙන්න වැටෙන්න නැවත නැවත ඒක ප්‍රත්‍යක්ෂ වෙවි ඒක ස්ථාවර වෙන්න පටන් ගන්නවා එතකොට අපි අපි ඒක හිතාමතා ඒ මට්ටම ගොඩනගා ගන්නවා නම් ඒකෙන් අදහස් වෙන්නේ තාම ඒක ස්වභාවිකව එතනට එන මට්ටමට පුහුණු වෙලා නැහැ. දැන් උදාහරණයක් හැටියට අපිට පන්සිල් වෙනම සමාදන් වෙලා රකින්න වෙලා තියෙන්නේ. ඇයි? ඒක නැවත නැවත සිහි කරන්න වෙලා තියෙන්නේ. මූලික මනුෂ්‍ය ධර්මයක් වූ පංචශීලය මනුෂ්‍යයා තුල નિરાයාසයෙන් ක්‍රියාත්මක නොවන නිසා. නොවන නිසා තමයි ඒක හිතලා සමාදන් වෙලා කරන්න වෙලා එතකොට ඒක තමන්ගේ ධර්මය බවට පත් වුනහම අමුතුවෙන් කියන්න හිතන්න සමාදම් වෙන්න දෙයක් නැහැ. එයා තමයි ක්‍රියාකාරී. එහෙමයි. ඒකේ ලස්සන වැඩේ තමයි ස්වාමින්වහන්ස දැන් සමහරට මේක తත්‍ර తත්‍ර මජ්ජත්තාවයටත් සම්බන්ධයිද දන්නේ ගොඩාක් කරුණු එකට වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් ඔය අලෝභ දෝසා කරුණු ඒ වගේම අමෝහ කරුණු ඒවා එකට ක්‍රියාත්මක වෙන්න සතියත් එක්ක ඒ වර්තමාන මොහොතේ එන්නෙන් මගේ හිත වැඩ කරන එක කොහොමද කියන එක පුරුදු පස්සේ අරවා පේන්න පටන් ගන්නකොට අර වගේ ජීවිතේ ආලෝකමත් බව එතකොට පස්ව ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරයි කාය පස්සද්ධිය සහ චිත්ත පස්සද්ධිය ගැන ඒවා නිරන්තරයෙන් ටික ටික වැඩියෙන් වැඩියෙන් ඇති වෙන බව Tamanට දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඒකට තියෙන ආසාවත් වැඩි වෙනවා. ඒ කරන්න තියෙන හැකියාව. ඔව් ඇත්තටම දැන් කලිනුත් අපි තුල බොහෝ දේවල් එකට එකට නෙමෙයි එක වෙලාවෙම වෙනවා වගේ ක්‍රියාවක් වෙනවා. මොකද මේ නාම රූප ධර්ම වල ඇතිවීම නැතිවීම වේගය අතිශයින් සූක්ෂමයි. ඒ නිසා එක එක මෙහෙම තත්පරයක එහෙම නැත්නම් අසුරු සැනක් ගන්න වෙලාවක කෝටි ගණනක් ක්‍රියාවන් අපි තුල අභ්‍යන්තරේ බාහිරේ සිද්ධ වෙනවා. එතකොට මේ සිදුවීම් පෙළ කලිනුත් සිද්ධ වුණා. හැබැයි අපි සති සම්පජඤ්ඤයෙන් නොසිටන නිසා තමයි අපිට මේවා ස්පර්ශ වෙන්නේ නැත්තේ. අපි සිහියෙන් ඉන්න ඉන්න තමයි මේක ඇතුලේ කොච්චර වැඩ ගොඩක් එකවර ශනිකව සිද්ධ වෙනවද කියන එක අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ ඒ අපේ ඥානය, අපේ සිහිය සියුම් වෙන්න සියුම් වෙන්න තමයි මේ දර්ශනය ස්පර්ශ අපට දැනෙන්නේ එහෙම වෙන්න වෙන්න තමයි මේ දහම් රසය ධර්ම ප්‍රීතිය අපි තුල ඇති වෙලා ඒ පිළිබඳ උද්‍යෝගය ආත්ම විශ්වාසය මේ මේ සියල්ල අවදි වෙන්නේ ඒ දැක්මත් එක්කලා. ඒ ඒ ඒ ඒ ප්‍රත්‍යක්ෂ භාවය ඇති වෙන්න ඇති වෙන්න තමයි එතනත්ත ධර්මයේ තුල උනන්දු වෙන්නේ. ඒ නිසා තමයි දැන් ඔහොම ඔහොම ගිහිල්ලා සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ ඒ තනත්ත හඳුන්වනවා පර ප්‍රත්‍ය රහිත කියලා. එතකොට ඒ සෝවාන් වෙච්ච පුද්ගලයාට ආය අනුන්ගේ උදව් ගුරුවරයෙක්ගේ බුදුහාරගේ කාගේවත් උදව් ඕනේ නැහැ එතන කියන්නේ. උදව් ඕනේ නැහැ කියලා කියන්නේ දැන් ඒ ධර්ම වලින් ගිලිහෙන්නේ නැති මට්ටමට ඒ තුල ක්‍රියාත්මක වෙන තැනට ඒ නාම රූප ධර්ම ටික සැකසීලා තියෙනවා. දැන් ඒක අර ඉංග්‍රීසියෙන් කියන්නේ අපි ඔටෝ ක්‍රියාත්මක වෙනවා කියලා. මේ විදිහට ඒක ස්වභාවිකවම යන විදිහකට සැකසෙනවා. ඉතින් දැන් එතනට එන්න අපිට ඔය අත්දැකීම තියෙන්න ඕන මේක දැන් පෙරට වඩා මේක નિરાයාසයෙන් එහි ධර්මතාවයක් හැටියට ක්‍රියාත්මක වෙමින් පවතිනවා කියන්නේ. අපි මුලදී උත්සාහයෙන් ක්‍රියාත්මක කරන ඊට පස්සේ ඒක નિરાයාසයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තට පස්සේ තමයි සැබවින්ම අපි ඒකේ ජීවත් වෙනවා දැන් අද දවල්ෙත් මම එක තරුණ මහත්මයෙකුට කිව්වා ඒ මහත්මයා කිව්වා දැන් වෙනදා යම්කිසි සරාගී අරමුණක් ඇති වුණාන් පස්සේ පියවි ලෝකේ එකට ඉඩ දෙන්නේ නැහැ කොහොමවත් තමන්ගේ සංයමයේ দমনයත් එක්කලා ඒකට මනසින් ඉඩක් දෙන්නේ නැහැ ඒක එහෙමම දුරු කරගන්නවා යට කරගන්න හැබැයි සිහිනේදී ඒකට යම්කිසි අවස්ථාවක් ලැබෙනවා ඒක ගැන හිතන්න රුචිකත්වයක් ඇති හැබැයි දැන් මෑතක ඉඳලා තමන් අත්දකින්නයි කියලා එහෙම සරාගී අරමුණක් ආවම පියවි ලෝකයේදී ඒක බැහැර කරනවා වගේම නින්දදී පවා තමන් තුල නෑ මම ඉන්න තත්ත්වයක් එක්කලා මේක යෝග්‍ය නෑ මේ අයෝග්‍ය තත්ත්ව මේක බැහැර කළ යුත්තක් මේක නෙමේ මේක නෙමේ මගේ ඉලක්කය කියන ටික දැන් සිහිනෙනොත් Tamanට දෙන. ඒ කියන්නේ දැන් ඒක අභ්‍යන්තරයට කාවැදිලා තියෙනවා. ඉතින් අන්න එහෙම තමයි අපි ටිකෙන් ටික ටිකෙන් ටික මේවා එය බවට Tamanපත් වෙනවා. ඊට පස්සේ තමයි ඒකාබද්ධ භාවයෙන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපට අර බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ ස්පර්ශය ලැබෙනකොට තමයි අපිට දහමේ සතුට, ප්‍රීතිය, උද්‍යෝගය මේ සියල්ලක්ම වැඩෙන්නේ ඊට පස්සේ එයා කවුරු ඇවිත් කිව්වත් එක නවත්තන්නේ එතකොට ආයේ කවුරු විරුද්ධ වුණත් අනිත් අයගෙන් උදව් ලැබෙනවද නැද්ද? ඒ කතා අදාළ නැහැ. Taman ඒකේ වටිනාකම දැකලා තියෙනවා. Tamanගේ පරමාර්ථය වෙත යන්න මේ ගමන් මඟ නිවැරදි කියලා Taman දැනගෙන තියෙනවා. ඒ ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ ඊටාත්ම වටිනවා. බොහොමත්ම පිං සිද්ධ වෙනවා ස්වාමින් වහන්සේ නවතිනවා තෙරුවන් සරණයි. දරා සරණයි.